දුක් නිමා කරගෙන උතුම් නිර්වාණයෙන් සැනසෙනවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානය පළුවෙම හිතේ පිනතුන් ඇති කරගන්න ඕන. අද අපි මේ සදැහැති පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින සූත්‍ර දේශනාවක්. තථාගතයන් වහන්සේ දේශනා කළ මේ සූත්‍රයේ නම අග්ගප්පසාද සූත්‍රය. සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. කාරණා හතර බැගින් සඳහන් වෙලා තියෙන කොටසේ තමා මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ අග්ගප්‍රසාද සූත්‍රයේ විදිහට. පින්වත්නි සංසාර ගමනක් තුල ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදියට මුහුණ දෙමින් සසර ගමනක යෙදෙන අපට මේ සංසාරයෙන් එතර වෙන්නට පැහැදීම කියන ස්වභාවය බලපාන හැටි මේ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. පැහැදීම හෙවත් ප්‍රසාදය කියන එක පින්නත් අපිට අපේ අම්ම ගැනත් ඇති වෙලා තියෙනවා. අපේ තාත්තා ගැනත් ඇති වෙලා තියෙනවා. තවත් කෙනෙක් පිළිබඳව අපට ප්‍රසාදය ඇති වෙන්නේ පැහැදීම ඇති වෙන්නේ හේතුවක් ඇතුවමයි. බලන්න තමන්ගේ අම්මා තමන්ට කළ විශාල කැපකිරීමක් තියෙනවා. අන්නේ කැපකිරීම දකිනකොට කැපකිරීම අරමුණු වෙනකොට තමයි Tamanට Tamanගේ අම්ම පිළිබඳව හරි තාත්තා පිළිබඳව හරි ප්‍රසාදය තියෙන්නේ පැහැදීම තියෙන්නේ අම්මා තාත්තා මම වෙනුවෙන් මේ වගේ මෛත්‍රී සහගතව කටයුතු කළ අවස්ථා කොච්චර තියෙනවද මං දුකටපත් වෙච්ච අවස්ථා කීයකදී අම්මා තාත්තා පිට උනාද කරුණාවෙන් මගේ දියුණුවේදී කී සැරයක් නම් අම්මා තාත්තා සතුටුනාද මුදිතාවෙන් ඊළඟට මගෙන් යම් යම් අසාධාරණ වෙන කොච්චර තැන්වලදී අම්මා තාත්තා ඒවා උහුලගෙන උපේක්ෂාවෙන් හිටපු සිද්ධි තියෙනවද කියලා යමෙක් ඔන්න අම්මගේ හරි තාත්තගේ හරි ಗುಣ මෙනෙහි කරද්දී ඔන්න ඇති වෙන ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා අන්න ඒ වගේ ಗುಣ දැන ගැනීම තුළ ඇති වෙන ප්‍රසාදයන් හතරක් නිවන් දකින්නත් හේතු වෙන හැටි තමයි මේ සූත්‍ර දේශනාවේ විග්‍රහ වෙන්නේ. පළමුවෙම සඳහන් කරන්නේ පින්වත්නි බලන්න යම් කෙනෙකුට සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය තියනවාද? ඔහුට ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය අග්‍ර වූ ප්‍රසාදයක්. මේ ලෝකයේ අම්මට පෑඳිනවා තාත්තට පෑඳිනවා ගුරුවරු කෙරෙහි පැහැදෙනවා ඒ ආදි වශයෙන් පැහැදීම් එක එක අරමුණු කරලා උපදිනවා. හැබැයි විවිධ පුද්ගලයන් අරමුණු කරලා උපදින ප්‍රසාදයන් අතර අග්‍ර වෙන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි කෙනෙක්ගේ හිතෙහි තියෙන ප්‍රසාදය. යම් කිසි කෙනෙක්ගේ හිතේ තථාගතයන් වහන්සේ අරමුණු කරලා එවන් ප්‍රසාදයක් තියෙනවා ඒ ප්‍රසාදය අග්‍රයි. අන්නේ අග්‍ර වූ ප්‍රසාදය තියෙන කෙනාට ලැබෙන්නේ අග්‍ර වූ විපාක කියලා පළමුවෙන්ම සඳහන් කරනවා. එතකොට බලන්න මේ බණ අහන මේ පින්නන්ත පිරිස තමන්ගේ හිතේ ප්‍රසාදය තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන මට්ටමට අනුව තමන්ටම සැප විපාක ලැබෙනවා. යහපත් විපාක ලැබෙනවා. අපි කතා කළා අම්මා හරි තාත්තා හරි ගැන අපට පැහැදීම ඇති වෙන්න නම් මේ අම්මා තාත්තගේ ගුණ දකින්න ඕන කියලා. යම් කිසි කෙනෙකුට සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි අද ප්‍රසාදයක් තියෙනවා නම් අද ඔය හිතට තථාගතයන් වහන්සේ ගැන ප්‍රසාදයක් තියෙනවා ඔය ප්‍රසාදය ඉබේ හටගත් එකක් නෙවෙයි පින්නත්. තමන් අතීතයේ තථාගතයන් වහන්සේගේ ගුණ ධර්ම ශ්‍රවණය තුලින් ඇහුවා. දහම් පුස්තක කියවීම තුලින් දැනගත්තා. දහම් සාකච්ඡා වලින් දැනගත්තා. මෙන්න මේ විදිහට මේ බාහිරින් අපට තථාගතයන් වහන්සේගේ ගුණ සමුදාය ගැන වරින් වර වරින් වර ලැබුණු තොරතුරු හේතු වෙලා සත්‍ය වෙලා තමයි අද Tamanට සතාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් තියෙනවා. ඒක එකිනෙකාගේ වෙනස්කම් සහිතවයි තියෙන්නේ. සමහර අයට ලොකු ප්‍රසාදයක් තියෙනවා, සමහර අයට ටිකක් ප්‍රසාදේ තියෙනවා, සමහර අයට අල්ප මාත්‍රිය ප්‍රසාදයක් තියෙන ඒ විදිහට. බුදුගුණ දැන් බුදුගුණ දන්නේ නැත්නම් කවුරු හරි එයාට අල්ප මාත්‍රිය ප්‍රසාදයක්වත් උපදින්නේ නැහැ. මේ ශාසනය කියන්නේ ಗುಣ දැන පැහැදෙන ශාසනයක්. එතකොට බලමු අපි ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියන අයටත් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අඩු කෙනෙකුට උනත් මේ ශ්‍රද්ධාව වැඩි කරගන්න කලියුත්තේ කුමක්ද කියලා අපි විමසලා බලමු. තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරගන්න නම් පින්වත්නි අපි නැවත නැවත උන්වහන්සේගේ 45 වසරක ජීවිතය පිරික්සන්න ඕන. උනාසෙදා අසුදු බෝරුක මුලදී සම්මා සම්බුද්ධත්වයේ ලැබු මොහොතේදලා පරිණිරවාණ මොහොත දක්වාම අවසාන වතාවටේ මහා කරුණාවේ ඇස වැහිල යන මොහොත දක්වාම මහා ගුණ සාගරයක් තථාගතයන් වහන්සේගේ මේ ලෝකයේ ප්‍රකට වුණා. අනේ ගුණ සාගරය තමන්ට පුළුවන් විදියට අරමුණු කරන්න ඕන. අපි ඔය ඉතිපිසෝ භගවා කියලා පාඨයක් සජ්ජායනා කරනවා. අනන්ත අපරිමාණ ගුණ සමුදායක් කැටි කරලා ගුණ 9කට බුදුරජාණන් වහන්සේ සංයුක්ත කළා. අන්නේ ගුණ ධර්ම එකින් එක එකින් එක අරගෙන යම එක. අන්නේ ගුණ ධර්ම වලට අදාළව තථාගත යන් වහන්සේගේ ජීවිතේ දිහා බැලුවොත් ඒ ಗುಣධර්ම ප්‍රකට වෙච්ච හැටි තථාගතයන් වහන්සේගේ ජීවිතය තුලින් බලන්න පටන් ගත්තොත් ඔන්න යාට ප්‍රසාදය ටිකින් ටික වැඩි වෙනවා. අපි බලමු පින්නත් එහෙම එක ගුණයක් අරගෙන මේක වෙන්නේ නැද්ද කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ තිබ ප්‍රධාන ගුණයක් තමයි අනුත්තර පුරිස ධම්ම සාරති කියන ගුණය. දමණය කළ යුතු අය දමණය කිරීමේ හැකියාවක් තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයක් එක්කම ලැබුණු උතුම් ගුණයක්. තථාගතයන් වහන්සේ පින්වත්නි මේ ලෝකේ ඊටාම සෞම්‍ය හිත් තියන අයත් দমনය කළා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පටාචාරා මෞතුමිය වගේ ඒ වගේ අර සෞම්‍ය හිත් තියන අය පවා ක්‍රමානුකූලව ධර්මයේ කියන්නේ පටාචාරා මෞතුමිය ඊටාම දුක්ඛදායි තත්වයක මුතු මට්ටමක තිබ්බේ නමුත් එතුමිය ධර්මය තුල ස්ථිරව පිහිටන ස්වභාවය දක්වාම යම් කිසි විදිහක দমনය කිරීමක් තමයි කළේ තථාගතයන් වහන්සේ. ඒ වගේ සෞම්‍ය චරිත බුද්ධ කාලයේ හිටදලා තියෙනවා. ඒ සෞම්‍ය චරිත තථාගතයන් වහන්සේ ක්‍රමානුකූලව අවබෝධය කර අරගෙන ගිහින් තියෙනවා. විශේෂයෙන්ම මේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථක ගුණයේදී විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ සමාජය කුල එදා බුද්ධ කාලීන සමාජය තුල හිටිය පිළිඳ හරිම ගොරහැඩි චරිත. ගොරහැඩි කියන්නේ හිත හරිම ගොරහැඩි. රෞද්‍රයි, කටුකයි, කරකශයි. කියන කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ වචනයට අවනත වෙන්නේ නැහැ. අතරුණත් එහෙම සමාජයේ සමහර චරිත ඉන්නවා හරීම රෞද්‍ර ගොරහැඩි ඒ කියන්නේ යාලා එහෙම වෙන්නත් හේතු තියෙනවා. යම් යම් හේතු නිසා තමයි යාලට එහෙම වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ චරිත দমনය කිරීමේදී තථාගතයන් වහන්සේ භාවිතා කරපු ක්‍රමවේදය. සාමාන්‍ය අපි නම් ඉතින් එහෙම අපිට දැන් ගොරහැඩි චරිතයක් එහෙම අපිට අසුරු කරන්න ලැබුණොත් අපිත් ගොරහැඩි වෙනවා. ඒ කියන්නේ එයාගේ රළු වචන හමුවේ අපිත් මොකද කරන්නේ රළු වචන කියනවා. එයා රළු වැඩක් කළොත් අපිත් රළු වැඩක් කරනවා. කියන්නේ ගොරහැඩි චරිතර ගොරහැඩි වෙලා කටයුතු කරන ගතිය සාමාන්‍ය ලෝකේ තියෙන. තථාගතයන් වහන්සේම නෙවෙයි. තථාගතයන් වහන්සේ ගොරහැඩි චරිතය හමුවේ හරිම අවිහිංසක මානසිකත්වයකින් කටයුතු කළේ. දැන් මේකට ලස්සන අවස්ථාවක් එනවා. බුද්ධ කාලේ හිටියා පින්නත් මේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක්. මිත්‍යා දෘෂ්ටික කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳ අවබෝධයක් නැති බ්‍රාහ්මණයෙක් හිටියා. තථාගතයන් වහන්සේ සාමාන්‍යයෙන් හැමදාම උදේට උන්වහන්සේ වැඩ වාසය කරපු ගඳකිලියේ ඉඳලා ශක්වල මුවවිට දක්වාම මහා කරුණාවෙන් බලනව කාටද අද පිහිට වෙන්න ඕන කියලා. හැන්දෑවටත් උන්වහන්සේ ශක්වල මුවවිට ඉඳලා ගඳකිලිය දක්වාම නුවණින් විමසලා බලනවා මහා කරුණාවට සමවැදෙමින් කාටද පිහිට වෙන්නේ කියලා. ඒකට උන්වහන්සේ ගොඩාක් අය අරමුණු වෙනවා. අරමුණු වුණාට පස්සේ අන්න යාට පිහිට වෙන්න යනවා. එදා තථාගතයන් වහන්සේට අරමුණුනේ මෙන්න මේ අරමුණු වුණ අය අතර මෙන්න මේ බ්‍රාහ්මණය හිටියා. තථාගතයන් වහන්සේ එදා ඔන්න මේ බ්‍රාහ්මණයා ඒ වෙනකොට කුඹුර සකස් කරන්න සූදානම් වෙමින් හිටියේ. මෙයා කුඹුරු වැඩේ يعني වීගොවිතන කරන පුද්ගලයෙක්. මෙයා එදා මේ ඒකට සූදානම් වෙමින් ඉන්න අවස්ථාව. තථාගතයන් වහන්සේ ඒ කුඹුර ළඟින්ම යන අඩිපාර දිගේ දැන් තථාගතයන් වහන්සේ වඩිනවා. ඊට පුද්ගලයාත් කුඹුර සකස් කරමින් ඉන්නේ සුද්ධ කර කර ඉන්නේ. එයාට අදාළ නැ තථාගතයන් වහන්සේ ආව කියලා. මොකද තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැති කෙනෙක්. එයාට තවත් එක් පුද්ගලයෙක් විතරයි තථාගතයන් වහන්සේ. ඉතින් තථාගතයන් වහන්සේ මොකද කළේ? ඔන්න අර පුද්ගලයා ළඟට ඇවිල්ලා නැවතුණා. නැවිතිලා අහනවා මොනවද කරන්න කියලා. ඉතින් මේ පුද්ගලයා බැලුවා මේ කවුද මම හඳුනන්නෙත් නැහැ. පස්සේ කියනවා මම මේ කුඹුර සකස් කරනවා. විවපරන්න කුඹුර සකස් කරනවා. තථාගතයන් වහන්සේ ඊට පස්සේ එච්චරයි වැඩි කතා බහ කළේ නැහැ. තථාගතයන් වහන්සේ වැඩියා. තව දවසක එනවා. තව දවසක එනකොට ඒ බ්‍රාහ්මණයා කුඹුර හාන දවස තථාගතයන් වහන්සේ නැවතුණා. නැවතිලා අහනවා මේ පුද්ගලයාගේ මොනවද අද කරන්නේ? මොකද අද කුඹුර වෙන්නේ? එතකොට කියනවා මේ අද කුඹුරේ කුඹුර සාන දවස කියලා. තථාගතයන් වහන්සේ ඊට පස්සේ ආපහු වැඩියා. ඊට පස්සේ ආපහු වෙනවා. ඊළඟ දවස් වෙනකොට වපුරනවා. එදත් නතර වෙනවා. දැන් බලන්න පින්නදී දැන් අපටනොත් මේක වෙනවා. මෙහෙම වෙනවා. දැන් අපි හිතමු අපි අපි අපේ ජීවිතයේ අපි මේක අත්දැකලා තියෙන දෙයක්. දැන් සමහර අය සමහර ගුණවත් එහෙම යහපත් කියලා සමහර දැනෙන සමහර චරිත අපේ ජීවිතවලට ආපු හැටිම හිතලා බැලුවොත් එයාල ඉස්සෙල්ලෝනේ එක වචනයක් අපි එක කතා කළා. වචන දෙකක් කතා කළා. ඉතින් අපිට එයාල ගැන පොඩි ලෙන්ගතුකමක් ඇති වෙනවා. අනේ හොඳ මිනිහෙක් කියලා. ඊට පස්සේ තවත් දවසක ඊටත් වඩා ටිකක් වැඩිපුර දයාවෙන් කරුණාවෙන් අපිත් එක්ක කතා කළොත් අපිට හිතන අනේ ගොඩක් හොඳ කෙනෙක් කියලා. මේව වාර කීපයක් යමෙක් හමුණාට පස්සේ ආ ඊට යහපත්ව කරුණාවෙන් අපිත් එක්ක කතා බහ කළොත් අපිට යාගෙන පුදුමාකාර ලෙන්ගතු හැඟීමක්, පැහැදීමක් මේ ඇති වෙන්න පටන් ගන්නවා. දැන් මේ බ්‍රාහ්මණයටත් මොකද උනේ? තථාගතයන් වහන්සේ එක දවසක් ඇවිල්ලා කතා බහ කරලා ගියා. දෙවෙනි දවසෙත් ඇවිල්ලා කතා බහ කරලා ගියා. මෙන්න දැන් තුන්වෙනි දවසෙත් ඇවිල්ලා කතා බහ කරා. දැන් මේ බ්‍රාහ්මණයාට අතුලාන්තේ පොඩි සන්තෝෂයක් තියෙනවා. එහෙනම් අලුත් හොඳ කල්යාණ මිත්‍රයෙක් හොඳ මිත්‍රයෙක් හමුණාගේ අදහසක් තියෙනවා. දැන් මෙයාගේ අර මුලදි මුලදි වගේනේ දැන් මුලදි එහෙම අර දැන් තථාගතයන් වහන්සේ මොනවද කරන්න කියලා ඇහුවට පස්සේ මම මේ කුඹුරු සුද්ධ කරනවා කියලා එයා ඊතර හැඟීමක් නැතුව කතා කළා. දැන් එහෙමනේ දැන් ලොකු හැඟීමක් ඇවිල්ලා. මං ගැන හිතන කෙනෙක් ඉන්නවා වගේ අදහසක් ඇවිල්ලා. කාලයක් මෙහෙම ගියා. බුදුරජාණන් වහන්සේ ගැන මෙයාගේ හිතේ හොඳ යාළුවෙක් වගේ අදහසක් දැන් තියෙන. හොඳ ප්‍රසාදයක් තියෙන. හොඳ කලණ මිතුරෙක් වගේ අදහසක් තියෙනවා. ඔන්න දැන් පින්නති බලන්න කුඹුරු ගෝයම් කපන කාලය ආවා. දැන් ගෝයම් කපන කාලෙදි මොකද උනේ? දැන් මේ බ්‍රාහ්මණයට හරි සන්තෝෂයි. මොකද අපි කවුරුත් දන්න කාරණාව තමයි ගොවිතැන් කරන අයගේ අස්වැන්න නෙලා ගන්නවා කියලා කියන්නේ ජීවිතේ සියලු බලාපොරොත්තු සිද්ධ වෙන දවසක්. ඇයි එහෙම කියන්නේ? දරුවන්ගේ කළ යුතු සියලු දේවල්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ පවුලේ සියලුම කරන්න තියෙන කටයුතු අස්වැන්න මත තමා බලාපොරොත්තු තියලා තියෙන්නේ. අස්වැන්නේ අස්වැන්න නෙලලා ඒකෙන් මේ හැමදේම කරනවා හැමදේම කරනවා කියලා ඒ ඒ අස්වැන්න මත බලාපොරොත්තු තබල තමයි සාමාන්‍ය කටයුතු කරන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණයත් එහෙමයි. ප්‍රාක්‍මණයත් මේ විශාල අස්සන්නක් බලාපොරොත්තුෙන් හිටියේ හොඳට ගොයම හැදිලා වී කරල් බර වෙලා තිබ්බා හෙට කපනවා කියලා දහසක් ඇති කරගත්ත හරිම සන්තෝෂයෙන්. ඒ හැම දෙයක්ම සංවිධානය කරගත්තා. නමුත් පින්නත්ටි බලන්න එදාරේ අනෝරා වැස්සක් වැස්සා. අනෝරා වැස්සක් වැහැලා මොකද උනේ අර ගොයම් ගස් මුල් පිටින් උදුරගෙන ගියා කියලා තමයි තියෙන අටුවාවල. මුල් පිටින් උදුරගෙන ගිහිල්ලා. ඊළඟ දවස් උදේ බයෙන් බය යන්නේ මේ බ්‍රාහ්මණයා මොනවා වෙලක් දන්නේ නැහැ කියලා. ගියාට පස්සේ පපුව පත්තු වෙලා ගියා. ඉකි ගහලා එදෙන්න පටන් ගත්තා. පස්සේ අනිත් පැත්තට ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා කණ්ඩක් බෑ දැන්. දැන් ජීවිතේ අර ඇති කරගත්ත මහා බලාපොරොත්තු ඔක්කොම එක රැස්සට නැති වුණා. මෙන්න මේ වගේ ඊටාම ශෝකජනකව ඉන්න වෙලාවේ ඔන්න බුදු පියාණන් වහන්සේ වඩිනවා. මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ දැක දැක මේ සිද්ධ කරන්නේ. තථාගතයන් වහන්සේ වැඩියට පස්සේ බැමිණිය අහනවා සඳහන් කරනවා බ්‍රාහ්මණයට අන්න ඔබේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වැඩලා කියලා. පස්සේ තථාගතයන් වහන්සේට උසාසනයක් සකස් කරලා බ්‍රාහ්මණයා කුංචි පුටුවක් අරගෙන එතන වාඩි අඬන්න පටන් ගත්තා. ඉතින් ඒකාතකට ඉතින් බ්‍රාහ්මණය කිව්වට මේ තාත්ත කෙනෙක් මුළු පවුලක්ම ගොඩගන්න හැම දෙයක්ම විනාශ වෙලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් බොහෝම කරුණාවෙන් අම්ම කෙනෙක් වගේ බ්‍රාහ්මණයකින් අහනවා ඔබේ ඔය හිතේ තියෙන දුකට ඔබේ ඔය වචන වලින් පිටවන දුකට ඔබේ ඔය ඇස් වලින් පිටවෙන දුකට හේතුව දන්නවද කියලා අහනවා මට තේරෙන්නේ නැහැ භාගතුන් වහන්සේ කියලා කියනවා ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඔන්න පටන් ගන්නවා මෙයාට මේ ජීවිතේ තේරුම් කරලා දෙන්න. හැම දුකකටම හේතුව, හැම මානසික දුකකටම හේතුව, හැම කායික දුකකටම හේතුව ජීවිතේ මොනවා හරි Taman යම් යම් දුක් කරදර මානසිකව විඳිනවා නම් මේ හැම දුකටම හේතුව තථාගතයන් වහන්සේ විස්තර කරන්න පටන් ගන්නවා තණ්හාව කියලා. බ්‍රාහ්මණයට මේ Tamanගේ දුක ගැන සහ දුකට හේතුව පිළිබඳව සහ ඒ දුක් නැති කිරීමේ නැති කළ හැකි බව සහ නැති කිරීමේ මාර්ගය පිළිබඳව දේශනාව ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ලොකු ප්‍රසාදයක් ඇති වුණා. අවසානයේදී මේ බ්‍රාහ්මණයා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකෙක් බවටපත් වෙනවා. පිළිතුරු හිතලා බලන්න මේ බුදු පියාණන් වහන්සේගේ ජවනිකාව ජවනිකාව කියන්නේ බුදු පියාණන් වහන්සේගේ භූමිකාව. මහා කරුණාවට සම්බන්ධුණු වෙලාවේ මේ බ්‍රාහ්මණය ආරමුණුණා. ඒ බ්‍රාහ්මණය බුදු පියාණන් වහන්සේගේ සහෝදරයෙක්වත් නෙවෙයි. තාත්තවත් නෙවෙයි. යහළුවෙකුත් නෙවෙයි. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන පරාර්ථකාමී අනුකම්පා බරිත ස්වභාවය කියන්නේ ඒ බ්‍රාහ්මණය හොයාගෙන ඇවිල්ලා පළවෙනි දවසෙත් ආව, දෙවෙනි දවසෙත් ආව, තුන්වෙනි يعني බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙනව පින්නත් උන්වහන්සේ සත يعني අල්ප මාත්‍රීය ලාභයක්වත් බලාපොරොත්තුවක් නැහැ, අදහසක්වත් නැහැ. එම කිසිම අදහසක් නැතුව මේ ලෝකේ දුක් විඳින අය හොය හොය පිහිටවන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම ගොරහැඩි මානසිකත්වයන් තියෙන චරිත ඊටාම සෞම්‍ය අන් අයගේ දුක් දැනෙන ඊටාම සංවේදී මානසික මට්ටම් වලට ගැනීමේ පුදුමාකාර ගුණයක් තථාගතයන් වහන්සේට තිබ්බේ. ඒකට තමයි අපි කියන්නේ අනුත්තර පුරුෂ ධම්ම සාරත ගුණය කියලා. අඟුලිමාල කියලා කියන්නේ දේශය හොඳටම බලවත් වෙලා ප්‍රාණඝාත කරන්න දේශ හිත් උපදින්න ඕන. දේශකාරීව ශරීර ශරීර කපමින් විශේෂයෙන්ම ඒ ශරීර කපණේ ඇඟිලි ලබා ගන්න මේ වගේ හරිම ගොරහැඬි රළු චරිතයක් විදිහට සමාජගත වෙලා තිබ්බ අඟුලිමාල. අන්තිමට අම්ම කෙනෙක්ගේ අම්ම කෙනෙක්ගේ ඇඬීමවත් දරා ගන්න බැරි මානසික මට්ටමකට අරගෙන ආවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේගේ দমনය කළ යුතු අය দমনය කිරීමේ හැකියාව. ආලවක යක්ෂය කියන්නේ ගොරහැඩි චරිතයක්. බලන්න උන්වහන්සේ ආලවක යක්ෂයා ඉදිරියේ අවිහිංසකව තමයි හැසිරුනේ. අපි උනත් පින්නත් අපේ ජීවිතවල බලන්න සමහර ගොරහැඩි චරිත හදන්න යන්නේ අපිත් ගොරහැඩි වෙලා. කවදාවත් යාලා හැදෙන්නේ නැහැ පින්නත් නේ. එන්න එන්න යාලා රළු වෙනවා. මොකද එයාලට ඕන තවත් එක් ගොරහැඩි අවවාදයක් නෙමෙයි. එයාලා සකස් කරන්න නම් එයාලා හැමෝම අපි කාරුණිකව කටයුතු කරන්න ඕන. අනුකම්පා සහගතව කටයුතු කරන්න ඕන. ඒක එක සැරයක් නෙවෙයි දෙසරයක් නෙවෙයි තුන් සැරයක් නෙවෙයි බොහෝ වාරයක් ඒ ගොරහැඩි චරිත වලට අපි අනුකම්පාවෙන් කටයුතු කරනකොට එයාවත් දන්නේ නැහැ පින්නත් එයා ඊටාම අහිංසක සහ සෞම්‍ය මානසිකත්වයක් තියෙන ඕනම කෙනෙක් එක්ක සුහදව ජීවත් වෙන්න පුළුවන් හරියට ජීවිතේ උඩු යටිකුරු වුණා වගේ අමුතුම යහපත් චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ තථාගතයන් වහන්සේගේ ගාවේක හිතාගෙන පෙර පරාසයකට තිබ්බා. නින්දා අපහාස ලබලබත් උන්වහන්සේ দমনය කළ යුතුයි দমনය කරනවා. මෙන්න මේ ಗುಣ මේ එක ගුණයක් අපි කතා කරේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ විවිධ ගුණ ස්වභාවයන් අරගෙන භාවනාමය වශයෙන් තවන්ට භාවනාමය වශයෙන් බැරි නම් ගමනක් බිමනක් යන වෙලාවකට හරි අපිට බස් එකේ යද්දී පින්නත් නේ දරුවෝ ගැන හිතන්න පුළුවන් සහෝදර සහෝදරියෝ ගැන හිතන්න පුළුවන් විවිධ දැකපු අය ගැන හිතන්න පුළුවන් අපිට පුළුවන් නම් එවැනි අවස්ථාවක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන හිතන්න. අන්න තමන්ගේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙන ප්‍රසාදය ඇති වෙන උන්වහන්සේ කෙරෙහි ඒක හේතුවක් වෙනවා. අන්නේ තමන්ගේ හිතේ උන්වහන්සේ අරමුණු කර කර අරමුණු කර කර උපදින අන්නේ ප්‍රසාදය අග්‍ර වූ ප්‍රසාදයක්. දැන් මේ දේශනාව ඇහෙනකොටත් මේ පිළිතුර බුදු පියාණන් වහන්සේ කොච්චර හොඳ කෙනෙක්ද? අනේ උන්වහන්සේ අපිට හිතා ගන්න බැරි තරම් මෙහෙම මෙහෙම උත්මයෙක් නේද කියලා ඒ අරමුණු වෙන්න අරමුණු වෙන්න පිටුතුන්ගේ හිතේ ප්‍රසාදයක් තියෙනවා. අන්නේ ප්‍රසාදය අග්‍ර වූ ප්‍රසාදයක්. මේ ලෝකයේ ප්‍රසාදයන් අතර පැහැදීම් අතර අග්‍ර වූ ප්‍රසාදයක් තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච ප්‍රසාදය. එතකොට අන්න ඒක පින්නති පළවෙනි කාරණාව. ඊළඟට බලන්න දෙවෙනි කාරණාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ හේතුන් නිසා තමයි හැම දෙයක්ම උපදින්නේ. මේ ලෝකේ හැම ඵලයකටම හේතු තියෙනවා. දැන් බලන්න අපි කියනවා මෙහෙම. මට එයා බැන්න නිසා තරහ ගියා කියනවා. අන්න බලන්න බැන්න නිසා කියන්නේ මොකද්ද? ඒක හේතුණා මෙතන තරහ ඇති වෙන්න. අපි කියන එයා මාව දාලා ගිය නිසා මට දුක ඇති වුණා කියලා. දුකයි කියලා. එහෙනම් එයා දාලා යෑම එක හේතුවක් වුණා දුක උපදින්න. ඒ වගේ අපේ හිතේ වුණත් හටගන්න ඕනෑම හැඟීමකට හේතු තියෙනවා. එනේ හේතුන්ට අනුකූලව තමයි සිතුවිලි පහළ වෙන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ හැම සංස්කාර ධර්මයක්ම පින්නත්නි හැම දෙයක්ම හේතුන් නිසා පහළ වෙන්නේ. මෙහෙම හේතු නිසා පහළ වෙන ධර්ම යන්තාක් ඇද්ද? හේතු නිසා පහළ වෙන යන්තාක් ධර්මද්ද? අන්නේ ධර්ම අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අග්‍රයි. අන්නේ අග්‍ර වූ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙරෙහි යමෙකුට පැහැදීමක් තියෙනවා නම් ප්‍රසාදයක් තියෙනවා නම් ඔහුගේ එම ප්‍රසාදය අග්ග ප්‍රසාදයක්. අන්නේ අග්ග ප්‍රසාද එහෙම නැත්නම් අග්‍ර වූ ප්‍රසාදය නිසා මෙයාට තියෙනවා අග්‍ර වූ විපාක. අනන්ත තථාගතයන් වහන්සේ කෙරෙහි හටගන්න ප්‍රසාදයේ අග්‍රයි ඒ නිසා අග්‍ර විපාක ලැබෙනවා. ඒ වගේමයි යමෙකුට ආරෂ්ඨාංග මාර්ගයේ පිළිබඳව ප්‍රසාදයක් තියෙනවා නම් අන්න ඒකත් සැප විපාක ලබා දෙන අග්‍ර වූ සැප විපාක ලබා දෙන ප්‍රසාදයක්. එතකොට අපි බලන්න ඕන ආරෂ්ඨාංග මාර්ගයේ කෙරෙහි ප්‍රසාදයේ කෙනෙක් ඇති වෙන්නේ කොහොමද? පැහැදීම ඇති වෙන්නේ කොහොමද? ඒක මෙන්න මෙහිමයි. දැන් පිනොතේ හිතන්න ඔන්න ගෘහ භාණ්ඩ හදන එහෙම නැත්නම් ඒ ලස්සන ලස්සන කැටයම් කලාත්මක නිර්මාණ කරන පුද්ගලයන් ඉන්නවා. ලී කැටයම් කරන ලී ගෘහ භාණ්ඩ හදන. ඒ වගේ කෙනෙක් බලන්න දැන් අපි ඔය පාරේ අධිහිම දකිනවා ලොකු ලොකු වාහනවල ලොකු ලොකු කොටම් පටවන් යනවා. එතකොට මෙන්න මේ කොටම් පටවන් ගියාට පස්සේ මොකද කරන්නේ? ගෘහ භාණ්ඩ හදන අය අනවශ්‍ය කෑලි අතු ගගා අයින් කර කර අයින් කර කර ලස්සන ගෘහ භාණ්ඩයක් මතු කරලා ගන්නවා. ලීකටයම් කරන්නේ නැහැ මොකද කරන්නේ? අර පොඩි නියලෙන් තට්ටු කර කර තට්ටු කර කර කෑලි කඩ කඩ කඩ කඩ ලස්සන කැටයක් මතු කර ගන්නවා. ආරෂ්ඨාංග මාර්ගයෙන් උත් වෙන්නේ එහෙම දෙයක්. අපේ ජීවිත හරියට කොට වගේ. ඒ කියන්නේ අඩුපාඩු සහිතයි. හැම පැත්තෙම නිවැරදි ගතියක් නැහැ. ආරෂ්ඨාංග මාර්ගය භාවිතා කරන භාවිතා කරන්න මොකද වෙන්නේ? අපේ වැරදි අයින් වෙන්න පටන් ගන්නවා. හරියට කොටේ තියෙන අනවශ්‍ය කෑලි ඉවත් වෙනවා වගේ. එහෙම අනවශ්‍ය වචන, අවන අනවශ්‍ය ක්‍රියා, අනවශ්‍ය සිතුවිලි ටිකෙන් ටික බැහැර වෙවි, බැහැර වෙවි, බැහැර වෙවි ආරෂ්ඨාංග මාර්ගය භාවිතා කරන භාවිතා කරන භාවිතා කරන පුදුමාකාර ශ්‍රේෂ්ඨ චරිතයක් මතුවෙනවා. කොටයක් තුලින් කැටයමක් මතුවෙනවා වගේ ලස්සන ඔය මිනිස්ස ඔය ජීවිතය තුලින් ලස්සන නිර්මාණයක් ගොඩනගෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මුණොත්. දැන් බලන්න බුද්ධ කාලේ ඉන්න සුනීත, සෝපාක මේ ගිහි ජීවිත ගත කරපු සාමාන්‍ය දරුවෝ. ඊළඟට අනේ පිටිසුරතුමා, විසාකාව. ඊළඟට බුද්ධ කාලේ හිටපු එහෙම බොහෝ බොහෝ චරිත තියෙන පිළිබඳ දැන් කෝලිත උපතිස්ස කියන ඒ උතුමන් වහන්සේට දෙන්නුණත් ගිහි කාලෙදී සාමාන්‍ය ජීවිත. නිකලෙස් උතුමෝ නෙමෙයි. රාග දේශ මොහ ආදී දුරු කරපු උත්මයෝ නේ උන්වහන්සේලා දෙනම. නමුත් බලන්නේ ගිහි ඇත්තෝ සහ ඒ ශාස්ත්‍රයට ඇතුල් වුණ උතුමන් මේ ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්න පුරුදු කරන්න පුරුදු කරන්න අවසානයේදී දෙව් බඹුන්ගෙන් පවා වැඳුම් පෙඳුම් ලබන ශ්‍රේෂ්ඨ චරිතුණා. දැන් ඒක අවස්ථාවක සක්දේවිතු සඳහන් කරනවා මාතලිත් එක්ක ගමනක් යද්දී මනුස්ස ලෝකෙ පැත්තට හැරිලා වන්දනා කරනවා. මාතලේ අහන මොකද කියලා. එතකොට සඳහන් කරනවා යමෙක් හදවතින්ම තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ පිහිටලා කටයුතු කරනවා නම් එතන කියන්නේ විශේෂයෙන්ම සෝතාපන්න ශ්‍රාවකයෝ ගැන. ගෘහස්ත ජීවිතේ. අන්න යාලටයි මගේ මේ වන්දනාව කියනවා. ඒ වගේ මේ සද දිව්‍ය ලෝක 6කට අධිපතිත්වය දරන කෙනෙක්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨ චරිත මේ මනුෂ්‍ය ලෝකයේ තුල මතුවෙන්නේ ආරෂ්ඨාංග මාර්ගේ භාවිතා තුළින්. අන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන ගුණාත්මක පැතිකඩගෙන යමෙක් මෙනෙහි කරන් මෙනෙහි කරන්න අන්‍යයාට ආරෂ්ඨාංග මාර්ගයේ කෙරෙහි ප්‍රසාද හිත් උපදිනවා. ශ්‍රද්ධාව උපදිනවා. අනේ ප්‍රසාද හිත් ශ්‍රද්ධා හිත් වින්නත්නි අග්ග ප්‍රසාදයක්. ඒ අග්ග ප්‍රසාදයට අග්‍ර වූ විපාක ලබා දෙනවා. දැන් බලන්න ආරෂ්ඨායක මාර්ගය ගත්තට පස්සේ සීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය කියලා තුනක් තියෙනවා. පොඩ ආරම්භ බලන්න පින්නති සීලස්කන්ධය ගත්තට පස්සේ ඒකේ කොච්චර සුන්දර ස්වභාවයක් තියෙනවද? බලන්න ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාතය කියන්නේ අපිරිසුදු වැඩක්. ඒක පිළිකුල් දෙයක්. අන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම තමයි සීලස්කන්ධයටයි තියෙන්නේ. සොරකමෙන් අයින් වීම කාමිත්‍යාචාරයෙන් අයින් වීම සීලස්කන්ධය. බොරු කියන එකෙන් අයින් වෙලා සත්‍යවාදී වෙනවා. ඇත්ත කතා කරන කෙනෙක් වෙනවා. පරුස වචන කතා කරන එක සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඒකෙන් වැලකෙන ආර්ථි විරති පටවිරති. ඒකෙන් වැලකිලම යනවා. අයින් කළම දානවා. අයින් කළා ඊටාම සෞම්‍ය අන් අයගේ හිතට හොඳින් දැසගන්න කන්කළු වචන කතා කරන්න පටන් ගන්නවා. ඊළඟට සමගියයි බෙදෙන කේලම් කියන එකෙන් අයින් වෙලා අසමගිය අයත් සමගි වෙන වචන කතා කරන්න පටන් ගන්නවා. ඊළඟ අනිත් අයගේ රාග දේශ මොහ ආදී කෙලෙස් ඇවිස්සෙන කතා නෙවෙයි. අන් අයගේ හිත් නිවන කතා කතා කරන්න පටන් ගන්නවා. සීලස්කන්ධයේහි හරියට පිළිටනකොට. ආරෂ්ඨාංග මාර්ගය තුල සඳහන් වෙන පළවෙනි ස්කන්ධය තමයි සීලස්කන්ධය. අනේ සීලස්කන්ධය තුල ගත්තා සම්මා වාචා සම්මා කම්මන්ත විතරන්නේ සම්මා ආජීව ගත්තා. ඊටාම නිවැරදිව තමන්ගේ දිවි පැවැත්ම පවා අරගෙන යන හරිම ලස්සන චරිතයක් බිහි කරනවා. කවදාවත් සත්පුරුෂයෙක්ගෙන් උතුම් මිනිසෙක්ගෙන් චෝදනා නොලැබෙන තමන්ගේ ජීවිකාවක්. අන්න ඒ විදිහට ආරෂ්ඨාංග මාර්ගය තුල හික්වෙන්න හික්වෙන්න හික්වෙන්න පින්නත් නී හිතා ගන්න බැරි චරිත ස්වභාවයක් මත වෙන. ඊළඟට බලන්න සමාධි ස්කන්ධය වායාම සති සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තමයි සමාධි ස්කන්ධයටයි තියෙන්නේ. ওই කාරණා තුන යමෙක්ගේ ජීවිතේ පුරුදු කරද්දී මොකද වෙන්නේ? එයාට හරිම සංසුන් හිතක් ලැබෙනවා. බලන්න මේ ලෝකේ ජීවත් වෙන ගොඩාක් අය පිළිබඳ කලබලයි. ඒ කියන්නේ එයාලගේ කලබලයි කියලා මම සඳහන් කළේ එයාලගේ හිත කලබලයි. කලබලයි වෙන්නේ ඇයි හේතුවක් ඇතුව කලබලයි කියන උද්දච්චය කියන එක කලබල වෙන්නේ ඇයි හේතුව ඇතුව මොනවද හේතු මතක් වෙන දේවල් නිසා අකුසල් ඉපදීම පුටුවක් උඩ වාඩිලා හිටියොත් මොකද වෙනව අතීතය මතක් වෙන පටන් ගන්නවා ඉස්කෝලේ ගිය කාලේ රැකියා කරපු කාලේ බැනපු අය, ආදරය කරපු අය උන්න මතක් වෙන පටන් ගන්නවා. බලපුවා, අහපුවා මතක් වෙන පටන් ගන්නවා, විඳපුවා. නැත්තම් අනාගතේ මතක් වෙනවා. අරක බලන්න ඕන, මේක අහන්න ඕන, අරක කොහොම හරි අහගන්න ඕන, බලාගන්න ඕන කියලා ඒක මතක් වෙනවා. දෙපැත්තම නැත්තම් වර්තමානයේ පේන දෙයක් දිහා බල බල ඉන්නවා. ඇහෙන දෙයක් දිහා අහ අහ ඉන්නවා. නැත්තම් ඕන කමෙම ගිහිල්ලා අහනවා බලනවා. මේ විදිහට මේ අතීත වර්තමාන අනාගත තුන් පැත්තකට හිත වේගෙන් වැඩ කරනකොට ඒ ඊට සාපේක්ෂව මොකද වෙන්නේ? රාගාදී කෙලෙස් උපදිනවා, දේශාදී කෙලෙස් උපදිනවා, ඊර්ෂ්‍යාදී කෙලෙස් උපදිනවා, මාන්නාදී කෙලෙස් උපදිනවා. අන්නේ කෙලෙස් උපදින්නේ තනියම නෙවෙයි. උද්දච්චයත් එක්ක, ඒ කියන්නේ නොසන්සුන්කමත් එක්ක උපදින්නේ. අතීත වර්තමාන අනාගත කෙලෙස් සහගත වරමුණු වෙනකොට ඊට සාපේක්ෂව නොසන්සුන්කම උපදින උද්දච්චය. අන්න ඒ නිසා හැම තිස්සෙම හිත හරියට පැහෙන වතුර එකක් වගේ. ගොදුගොදු ගාලා රත් වෙවි පත්තු වෙන මේ නටන වතුර හැලියක් වගේ ගොඩක් අයගේ හිත. හැමතිස්සෙම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. හැබැයි බලන්න යම් කෙනෙක් මේ ආරෂ්ඨාංග මාර්ගය තුළ සමාධි ස්කන්ධය පුරුදු කරද්දී මොකද වෙන්නේ? හරියට නටන වතුරේක දර අයින් කරනවා වගේ. හොඳට ගොඩ ගොඩ ගාලා නටන වතුරේක දර කෑල්ලෙන් කෑල්ල කෑල්ලෙන් කෑල්ල ඉවත් කරන්න පටන් ගත්තොත් එකපාරට නෙවෙයි ක්‍රමානුකූලව ක්‍රමානුකූලව නටන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ රත් වෙච්ච ගතිය අඩු වෙනවා. අන්තිමට සීතල වතුර ටිකක් තමයි ඉතුරු වෙන්නේ. අන්න ඒ වගේ තමයි ආරෂ්ඨාංග මාර්ගය තුල සමාධි ස්කන්ධය සම්මා වායාම සති සමාධි තුලින් ප්‍රගුණ කරන ශ්‍රාවකයෝ ශ්‍රාවකයන්ට මොකද වෙන්නේ අර තමන්ගේ තිබ්බර කලබල ගතිය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඕනෑම බාහිර කලබලයකදී වුණත් සංසුන් හිතින් වාසය කිරීමට සුදුසු මානසිකත්වයකට වැටෙනවා දැන් මේ ලෝකේ සමහර අය ඉන්නවා ඉතින් ඔය ප්‍රශ්න නැති කාලෙට නම් පින්නති හරීම කලබලයක් නැහැ. හරි හොඳයි. හැබැයි ඉතින් Taman ඇසුරු කරන දරුවෙක්ගේ හරි ස්වාමියෙක්ගේ හරි භාර්යාවකගේ හරි මොනවා හරි දෙයක් ඉඳලා මොනවා හරි ඔන්න අකමැති දෙයක් හරි වෙනකොට මොකද වෙන්නේ? ඔන්න හිත කලබල වෙනවා. නමුත් ආරෂ්ඨාංග මාර්ගය තුල සමාධි ස්කන්ධය වඩපු කෙනාට වෙන්නේ අන් අය හොඳ රිද්දිත් මෙයාගේ හිත හොඳයි. අන් අය විවිධ Taman අකමැති දේවල් යම් යම් කලබල කරන කරන අවස්ථාවේදී මෙයාගේ හිත හොඳයි. ඒක තමයි ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කිරීමේ ආනිසංසය පින්නත්. හරීම සංසුන්ව තමයි හැම දෙයකටම හොඳ හොඳ බාහිර සාමාන්‍ය දෙයටත් හොඳ හිතින් බාහිර කලබලකාරී සංසිද්ධිවලදී හොඳ හිතින්. ඉතින් අන්නේ වගේ தත්ත්වයකට ආරෂ්ඨාය මාර්ගය තමන්ගේ හිත අරගෙන යනවා. ඒ නිසා ඒක නම් පැහැදෙන්න ඕනේ. ඊළඟට බලන්න ප්‍රඥා ස්කන්ධය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එතකොට ප්‍රඥා ස්කන්ධය තුලින් සිද්ධ වෙන විශේෂයෙන්ම මේ ලෝකේ පංච උපාදානස්කන්ධ ආදී සංස්කාර ධර්මවල අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. ඉතින් අපි මේ ලෝකේ ඕනෑම සංස්කාර ධර්මයකට අම්ම වේවා, තාත්ත වේවා, කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් හෝ ගෞරවයක් හෝ වටිනාකමක් හෝ වේවා මේ තමාගේ දැනෙන මේ සංස්කාර පින්ඩයට හරි ඇලීමක් තියෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන අධ්‍යාත්මික සහ බාහිර සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය නොදන්නකම. ඒ සංස්කාරයන්ගේ තියෙන දුක්ඛ ස්වභාවය නොදන්නකම. අනාත්ම ස්වභාවය නොදන්නකම. ආරෂ්ඨාංග මාර්ගය තුල ප්‍රඥා ස්කන්ධයෙන් ප්‍රඥා ස්කන්ධේ භාවිතා කරද්දී වෙන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ ඇත්ත වැටෙන්න පටන් ගන්නවා. හරියට ඇස් පේන්නේ නැතුව හිටපු කෙනෙක්ගේ ඇස් ටිකෙන් ටික ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා වගේ මෙයා මෙච්චර කාලයකට නොදැක්ක අනිත්‍ය ස්වභාවය හැම දෙයකම දකින්න පටන් ගන්නවා. ඒතකොට ඇලීම් අඩු වෙනවා. මේ හැම දෙයක්ම දුක් ඇති කිරීමට හේතු වෙන හැටි දකිනකොට ඇලීම් අඩු වෙනවා. මේ ලෝකේ කිසියම් සංස්කාර ධර්මයක් මට ඕන විදිහට මගේ කරගෙන වාසය කරන්න බැරි අනාත්ම ස්වභාවයක් තියෙනවා කියලා දකිද්දි අන්න මෙයාගේ චිත්තසංතානයේ අරව ගැන තියෙන ඇලීම් අඩු වෙනවා. පස්සේ ඇලීම් වලින් නිදහස් වෙනවා. පින්නත් මේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා ලස්සනට විස්තර කරලා තියෙන මේක ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්න පුරුදු කරන්න තමන්ටම දැනගන්න පුළුවන් කියලා සම්දිත්තික කියලා සූත්‍රයක තියෙනවා තමන්ටම දැනගන්න පුළුවන් පුනේ තමන්ගේ අතුලාන්තයේ තියෙන ලෝභ දේශ මොහ ආදී පහ වෙලා යන හැටි. ඒක ධර්මයේ සම්දිත්තික ස්වභාවය දකින්න එක ක්‍රමයක් විදිහට බුදුන් වහන්සේ සඳහන් කරන තමන්ගේ හිතින්ම දකිනවා ආරෂ්ඨාංග මාර්ගේ භාවිතා කිරීම තුළ ලෝභ දේශ මොහ ආදී අඩු වෙලා කියලා. මෙන්න මේ නිසා පින්නත් අපි මේ මාර්ගය ගැන පැහැදෙන්න ඕන. මෙන්න මේ නිසායි අපි අපේ දරුවෝ මේ මාර්ගය කෙරෙහි පහදවන්න ඕන. මෙන්න මේ නිසා අපේ අම්මලා තාත්තලා මේ මාර්ගය කෙරෙහි පහදවන්න ඕන. මෙන්න මේ නිසායි අපේ කල්යාණ මිත්‍රයෝ හෝ ඥාතීන් හෝ ඉන්නව නම් මේ ලෝකේ කවර කෙනෙක් හරි ඉන්නව නම් ආරෂ්ඨාංග මාර්ගය කෙරෙහි පහදවන්න ඕන. ඒ ආරෂ්ඨාංග මාර්ගය තුලින් ඊටාම යහපත් සිල්වත් සමාධි සහගත මේ ලෝකයට නොඇලුණු ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් මතු කරන නිසා යමෙකුට මෙන්න මේ විදිහට මේ ආරෂ්ඨාංග මාර්ගයේ තුන ගුණාත්මක පැතිකඩ ඇහෙන්න ඇහෙන්න මේක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ප්‍රසාදයක් උපදිනවා නම් අනේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ කොච්චර හොඳ මාර්ගයක්ද කොච්චර උතුම් මාර්ගයක්ද කොච්චර නිවන කරා අරගෙන යන මාර්ගයක්ද කියලා දැනනකොට යම් ප්‍රසාදයක් ඇති වෙනවද අන්නේ ප්‍රසාදය අග්ග ප්‍රසාදයක් ඒ අග්ග ප්‍රසාදයට අග්ග විපාක ලැබෙනවා ඊළඟට බලන්න තුන්වෙනි කාරණාව තුන්වෙනි කාරණාවයි තථාගතයන් වහන්සේ තුන්වෙනි අග්ගප්‍රසාදයේ විදිහට සඳහන් කරන්නේ මේ ලෝකේ යම් කෙනෙක් ඉන්නවා නම් හේතුන් නිසා උපන් හෝ හේතුන් නිසා නූපන් හෝ හේතුන් නිසා ඉපදුන හරි හේතු නැතුව හරි උපන් හරි යම් ධර්මතා මේ ලෝකේ තියෙනවා නම් ඒ සියලුම ධර්මයන් අතර නිර්වාණ ධර්මය අග්‍රයි අන්නේ අග්‍ර වූ නිර්වාණ ධර්මයේ කෙරේ කෙනෙකුට පැහැදීමක් ප්‍රසාදයක් තියෙනවා නම් ඒක අග්‍ර වූ ප්‍රසාදයක්. ඒ අග්‍ර වූ ප්‍රසාදයේ හේතුල මෙයාට ලැබෙනවා අග්‍ර වූ විපාකයක්. ඒ කියන්නේ අපට නිවන ගැන පැහැදීම තියෙන්න ඕන. ප්‍රසාදය තියෙන්න ඕන. ඒක තමයි අග්‍ර විපාක ලැබෙන්න හේතුව. එතකොට බලමු නිවන ගැන අපි කොහොමද ප්‍රසාදය පැහැදීම ඇති කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ නම් සඳහන් කළ දෙන මෙන්න මෙහෙම විග්‍රහයක් පින්නත් නිර්වාණය ගැන පැහැදෙන්න නිර්වාණය කියන විරාග ධර්මයේ තියෙනවා නිර්වාණය කියන්නේ නිර්වාණය කියන විරාග ධර්මයේ කියන්නේ මද නිම්මදනෝ කියනවා. ඒ කියන්නේ මද කියලා කියන්නේ මත් වීම කියන එක. මත් වීම නැති කරනවා නිර්වාණය කියන එක. නිර්වාණය සාක්ෂාත් වීමත් එක්ක මත්වීම නැති වෙනකොට ඇත්තට මොනවාද මේ මත්වීම කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් හොඳ සිහියෙන් හොඳ නුවණින් ඉඳපු කෙනෙක් යම්කිසි මොහොතක මත්පැන් භාවිතාවට යොමු වෙනවා. මෙයා මත්පැන් අපි හිතමු උගුරක් පාවිච්චි කරනේ. ඒ උගුරේ මට්ටමට මෙයා මත් වෙනවා. උගුරු දෙකක් පාවිච්චි කරනවා. තව ටිකක් මත් වුණා. උගුරු තුනක් පාවිච්චි කරනවා. තව ටිකක් මත් වුණා. මෙයා උගුරෙන් උගුර පානය කරන්න පානය කරන්න පානය කරන්න මොකද වෙන්නේ? මේ ශරීරය ඇසුරු කරන්න ඇසුරු කරන්න මත්පැන් එයා මත් වෙනවා. මත් වෙන මත් වෙන මෙයාගේ සිහිය නැති වෙනවා. නුවණ නැති වෙනවා. ලැජ්ජා නැති වෙනවා. විපාකයට බය නැති වෙනවා. අන්න ඒ වගේ මත් වීමක් තමයි රාග දේශ මොහාදී කෙලෙස් නිසා වෙන්නේ. රාග හිතක් ඇසුරු කරන්න ඇසුරු කරන්න, දේශ හිතක් ඇසුරු කරන්න ඇසුරු කරන්න, මෝහ හිතක් ඇසුරු කරන්න ඇසුරු කරන්න හිත මත් වෙනවා පින්නත් නේ. දැන් බලන්න මත්පැන් ඇසුරු කරන්නේ ශරීරෙනේ. ශරීරය මත්පැන් ඇසුරු කරද්දී මොකද වෙන්න ඕන මත් වීමක් ඇති වෙනවා. ඇස් මලානික වෙනවනේ මත් වෙනවා. අන්නේ වගේ තමයි රාග හිතක්, දේශ හිතක්, මෝහ හිතක් භාවිතා වෙන භාවිතා වෙන භාවිතා වෙන හිත මත් වෙනවා. හිත මත් වෙන්න මත් වෙන්න සිහිය නැති වෙනවා. හිතට සිහිය නැති වෙනවා. නුවණ නැති වෙනවා. ලැජ්ජාව නැති වෙනවා. විපාකෙට බය නැති වෙනවා. ඊට පස්සේ නොකලියුත්ත කරන, නොකියුත්ත කියනවා, නොසිතියුත්ත සිතනවා. අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් ඇති කර ගන්නවා. යම් කිසි කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කළොත් මෙන්න මේ රාග දේශ මොහාදී ක්ලේශයන් නිසා යම් තාක් මත්වීම් තියනවද සියලුම මත්වීම් පින්වත් සම්පූර්ණයෙන්ම අත්හැරෙනවා නිර්වාණය සාක්ෂාත් වීමත් එක්ක ඊළඟට බලන්න පිපාස විනයෝ කියනවා නිර්වාණය ඇයි පිපාස විනයෝ කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙක් අපි හිතමු සතෙක් ඉන්නවා මේ සතය සතාට දිය පිපාසයක් තියෙනවා මේ සතා ඉතින් මොකද කරන්නේ පිපාසය නිසා වතුර බොනවා. පිපාසය නිසා වතුර බීපු මේ සතාට මොකද වෙන්නේ? පිපාස සංසිඳනවා. දැන් මේ සතා පාඩුවේ ඉන්නවා. පැයක් යන්න බෑ ආපවන්න වෙනව පිපාස ගතිය. ඒක එන්නේ වැඩි වෙන වැඩි වෙනකොට පිස්සු හැදලා වගේ හොයන්න පටන් ගන්නවා. පස්සේ ආපහු හොයාගෙන වතුර ටිකක් බොනවා. දැන් ඒකත් ඉවරයි. ආපහු ඉන්න පැත්තකට වල පාඩුවේ. ආපහු පැයක් දෙකක් ඇද්දි ආපහු වෙනවන පිපාස ටිකෙන් ටික එන්නේ. ටික වෙලාවක් ඇද්දි පිස්සු හැදලා වගේ පින්නත් සතා මොකද කරන්නේ? වතුර හොයන පිපාස සංසිඳ ගන්නවා. ඒකට අපි කියනවා පිපාසය කියලා. අන්‍ය වගේ පිපාසයක් ලෝක සත්‍යයන්ගේ හිත් තුළ තියෙනවා. මොනව සම්බන්ධවද? කාම වස්තු සම්බන්ධව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ පංචකාම වස්තු વિશે ලෝක සත්‍යයට පිපාසයක් තියෙනගන්නේ බලා ගැනීමේ පිපාසයක්. අහ ගැනීමේ පිපාසයක්. විඳ ගැනීමේ පිපාසයක්. යමක් බලන්න ඕනේ කියලා පිපාසයක් ආවට පස්සේ පින්නත් හිත ගොඩාක් මුරණ්ඩු වෙනවා. මුරණ්ඩු වෙනවා කියන්නේ අර වතුර වතුර වතුර වතුර ඕන වෙලා වතුර නැති වෙන සතා වගේ. එතකොට සතාර විශ්වදල වගේ හොයන්නේ. අන්නේ වගේ අර යම්කිසි රූපයක් බැලීමේ පිපාසය ආවොත් මොකද වෙන්නේ? අන්නේ රූපය බලා ගන්නකන් පිස්සු වැටෙනවා වගේ පින්නත් නේ. යම්කිසි ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ගැන පිපාසයක් ඇති වුණොත් ඒක අහන්න ඕනේ, විඳින්න ඕනේ කියලා. පස්සේ මොකද වෙන්නේ? මෙයාට පිස්සු වැදුනවා වගේ. පස්සේ කොහොම හරි ඒක හොඳින් හරි නරකින් හරි ඒක විඳිනවා බලනවා අහනවා එතකොට පිපාසය සංසිඳෙනවා හැබැයි පින්නත් මොකද එන්නේ ආපහු පැයක් යන්නේ නැහැ පැය දෙකක් යන්නේ නැහැ වරුවක් යන්නේ නැහැ දවසක් යන්නේ නැහැ ආපහු මොකද වෙන්නේ ආපහු ඇසීමේ පිපාසය දැකීමේ පිපාසය විඳීමේ පිපාසය ආපහු සංසිඳව ගන්නවා ආපහු ඕන වෙනවා ආපහු සංසිඳව ගන්නවා බලන්න තමන්ගේ ජීවිතේ පොඩ්ඩක් ලැබිලා ඉපදුණු දවසේ ඉඳලා වර්තමාන මොහොත දක්වාම ওই ස්වභාවය තියෙනවා වර්තමානයේ තියෙනවා බලා ගන්න ඕනේ කියලා හිතන දේවල්, අහ ගන්න ඕනේ කියලා හිතන දේවල්, විඳ ගන්න ඕනේ කියලා හිතන දේවල් කියන්නේ. ඒක ඕව අහයි අහයි, ඕව බලයි, ඕව විඳි. හැබැයි පිපාසය ආවර වෙන්නේ ආපෝ පටන් ගන්නවා. ඕක ලොකු වෙහසක් පින්නත් නේ. කොච්චර දුන්නත් මදි. දුන්නම ඇති කියලා ආපෝ ඕන කියනවා. ওই ගතිය භවයක් පුරාම තියෙනවා. ආපෝ ඉපදුනම ඒ භවෙත් තියෙනවා. අනවරාග සසර ජීවිතයකම අපි ආයේ ඔන්න ඔය පිපාසයෙන් මත් වෙපිනති. පිපාසයෙන් ආවේ. යම් කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කළොත් ඔය පිපාසයෙන් එයා නිදහස් වෙනවා. ඒ පිපාසයෙන් නිදහස් වෙනවා. ඒ නිසා කියනවා පිපාස විනයෝ කියලා. ඊළඟට බලන්න ආලේ සමුග්ඝාතෝ. ආලේ සමුග්ඝාතෝ කියන ආලේ නිරුද්ධ කරනවා. මොනවද තියෙන ආලයන්? දරුවන් ගැන ආලේ තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? දෙමව්පියන් ගැන ආලේ තියෙනවා. සහෝදර සහෝදරයන් ගැන ආලේ තියෙනවා. මේ විදිහට මේ ජීවිතේ කටයුතු කරද්දී මේ පිළිතුරු දන්නවා දරුවන්ට ආදරය ගැන ආලේ ගැන ආදරය කියන එක. දෙමව්පියන්ට ආලය ඇති වෙනවා ආදරය ඇති වෙනවා හැම කාලෙකම තමන්ගේ හිතෙන් අහලා බලන කාට හරි පින්නත් ආදරය කරනවා කාට හරි ඇලිලා ඉන්නේ ඒකෙන් ගැලවුණා කියමු දුක් විඳලා හරි ආපහු එකක් හොයාගන්න හිත ඒ වගේ මේ කාලෙත් තමන්ගේ හිතේ ඇති මොකක් හරිම තමන් ආදරය කරන දරුවෙක් හරි ඇති ආලයෙන් බැඳිලා ඉන්න ඔන්න ඔය ස්වභාවය තුළ ජීවිතේ ඒ ඒ වස්තුව නිසා ඒ ආලයෙන් බැඳී ගිය වස්තුව නිසා දුක් විඳිනවා. දැන් බලන්න සමහර අය ඉන්න මේට අවුරුදු 50කට කලින් හරි 20කට කලින් හරි 10කට කලින් හරි තමයි යම්කිසි ආලයෙන් බැඳලි ගියපු කෙනෙක් මිය ගිහිල්ලා හරි දරුවෙක් හරි කවුරු හරි අදටත් විඳවනවා. ඇයි අදටත් මේ පුද්ගලයා අරමුණු කරලා ආලයක් උපදිනවා. ආදරයක් උපදිනවා. කැමැත්තක් උපදිනවා. අන්න ඒ එතකොට අපිට දැන් අතීතයේ යමෙක් සම්බන්ධව අදටත් අදටත් දුක් උපදින්නේ වර්තමාන හිත අතීතයේ ඒ පුද්ගලයා ආලයෙන් අරමුණු කිරීම තුළ. හැබැයි ආලය නිරුද්ධ වුණොත් පින්නත් බලන්න තමන් ඒ වස්තුව නිසා දුක් විඳින එක නතර වෙනවා. එතකොට මේ නිර්වාණ ධර්මය කියලා කියන්නේ අන්න එහෙම ආලය සමුග්ඝාත කරනවා. ඒ කියන්නේ මේ කිසිම දෙයකට කිසිම කෙනෙකුට ආලයක් උපදින්න ඉඩක් නැහැ. ඒ නිසා පුදුමාකාර නිදහසක් සැලසිල්ලා විවේකයක් සුවයක් නිවනේ තියෙනවා. ඊළඟ වට්ටු පච්චේදෝ කියලා කියන්නේ පින්නත්නි සංසාර වටේ අපිව ගලවනවා. තියෙන කර්ම වත්ත, කෙලේශ වත්ත, විපාක වත්ත කියලා ඔන්න ඔය වත්තයන්ගෙන් මේ සංසාර ගමනින්ම අපිව ගලවන්නේ නිර්වාණය සාක්ෂාත් වීමත් එක්ක. ඒ නිසා අපි නිර්වාණය කෙරේ පැහැදෙන්න ඕන. නිර්වාණය සදාකාලික ධර්මතාවයක් හැමදාටම තියෙන එක. අනේ නිර්වාණ ධර්මතාවය කෙරේ අපි පැහැදෙන්න ඕනේ. ඒ නිර්වාණය අපි අරමුණු කරගන්න ඕනේ. ඒ නිර්වාණය සාක්ෂාත් කරගත යුතු වෙන්නේ ඔන්න ඔය මහා වෙහෙසකාරී පැතකඩකින් නිදහස් වුණු ස්වභාවයක් නිවන. මෙන්න මේ විදිහට යමෙක් නිවන පිළිබඳව මෙනෙහි කිරීම තුල දැන් මේ ටික හෙද්දිත් මේ පින්තුන් තනේ අත්‍තර නිවන් දකින්න තිබ්බනම් කියලා ඔන්න එනවා අදහසක් වෙනවා. ඒ අදහස ආවේ මේ නිවන ගැන පැහැදීම තුන නිසා. ඔන්න ඔය පැහැදීම අග්ග ප්‍රසාදයක්. ඔය අග්ග ප්‍රසාදයට ලැබෙන්නේ අග්ග විපාක. ඊළඟට සඳහන් කරන අවසාන කාරණා තථාගතයන් වහන්සේ මේ ලෝකේ පින්වත්නි යම්තාක් පිරිස් ඉන්නවනම් යම්තාක් සමූහ සමූහ කණ්ඩායම් ඉන්නවනම් අන්නේ පිරිස් අතර කණ්ඩායම් අතර තථාගත ශ්‍රාවක සංඝ රත්නය. සංඝ කියන්නේ සමූහ කියන අර්ථය. මේ ලෝකයේ ඉන්න විවිධ පිරිස් සහ සමූහයන් අතර තථාගත ශ්‍රාවක සංඝ පිරිස අග්‍රයි. අන්නේ අග්‍ර වූ සුපටිපන්න උච්චපටිපන්න කියන මහා ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි යමෙකුට ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒක අග්‍රයි. අන්නේ අග්‍ර ප්‍රසාදයට මෙයාට ලැබෙනවා අග්‍ර වූ විපාක. දැන් ඒක තැනක සඳහන් වෙනවා මහා මොග්ගල්ලාණන් වහන්සේ පින්ඩපාත යනකොට උන්වහන්සේට උන්වහන්සේ පින්ඩපාතේ වඩින මාර්ගයේ නිරන්තරයෙන් යන්නේන ගොපළු දරුවෙක් ඉන්නවා. මේ ගොපළු දරුවා හැමදාම දුකින් යන්නේ උන්වහන්සේ හම්බ වෙන හැමදාම මොකද පූජා කරන්න දෙයක් නැහැ. මේ දරුවා හිස් බඩට තමයි ගවපට්ටියක් අරගෙන යන්නේ. يعني ඉන්දියාවගෙන ගොඩාක් දුගී දුප්පත් කට්ටිය ඉන්න මේ රාජ්‍යයක්නේ. ඉතින් මේ දරුවා ඉත හැමදාම මේ දරුවා කිසිම දෙයක් නැතුව තමයි හිස් බඩට වතුර එකක් හරි තේ ටිකක් හරි බීලා ගාපට්ටියක් දක්කගෙන යන්නේ කැලේට. මේ දරුවට හැමදාම හිතේ දුකක් තියෙනවා නේ මේ උත්තරයන් වහන්සේට මට පූත් පූජා කරගන්න බෑනේ කියලා. එක දවසක් මේ දරුවට ඒ ගාපට්ටිය අයිතිකාරයා අග්ගල තුනක් හදලා දෙනවා. ඉතින් මේ දරුවට හරිය ආසය අඳනන් ගිහිල්ලා මේ තරුණ දරුවෙක් හරි සන්තෝසයි අද ගිහින් ඉතින් දවල්ට මෙයාලා ටික ගාල් කළා මෙයාලා ටිකට තරම් පිටණියට දාලා ගහක් ඇතුළට වෙලාවල නිදහසේ මෙයාගල ටික කන්න පුළුවන් කියලා හරි සන්තෝෂයෙන් යනකොට ඔන්න එනවා මුගලම් මහතරුන් වහන්සේ අනේ ඉතින් මේ දරුවට හරි සන්තෝෂයි දැන් දවස් කීයක් නම් මේ උත්තමයන් වහන්සේ හමු වෙනකොට මට දී ගන්න බැරි වුණා අනේ මෙන්න අද අද එන උත්තරයන් වහන්සේලා හරිම සන්තෝෂෙන් දුවගෙන ගියා. දුවගෙන ගියාට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ පාත්‍රය විවර කරන පාත්‍රෙ මුකුත් නැහැ. මේ දරණ තවත් සතුට වෙනවා. මගේ පළවෙනි දාණය අද හිස් පාත්‍රයකින් පූජා කරන්න ලැබුණ කියලා හරි සන්තෝෂෙන් අර අග්ගන තුන පූජා කරනවා. ඊළඟට මොකද වෙන්නේ මේ දරුවා ගවපට්ටියත් එක්ක ඉස්සරහට යනකොටම මේ මුගලන් මහරහතන් වහන්සේ නොපෙනී යන්නත් කලින් සර්පෙක් දෂ්ට කරනවා. මොකද කැලෑබද පාරවල් නිසා. සර්පයා දෂ්ට කරපුවාම දරුවා වැටෙනවා එතන. මුගලම්මහරහතන් වහන්සේ මේක දකිනවා. මුගලම්මහරහතන් වහන්සේ දැනගන්නවා මේ දරුවාට බේත් කළ මේලයි සුව කරන්න බෑ. මෙයා මේකෙම මැරෙන්න ඉන්නේ කියලා. මහා මොග්ගල්ලාණන් වහන්සේ මොකද කරන්නේ? ඒ දරුවට පේන්නම දරුව වැටලින්න තැන දරුව හැරිලා ඉන්න පැත්තට පේන්නම ගහයට වාඩි වෙලා අර අග්ගල ටික වළඳන පටන් ගත්තා. අර දරුවන දරාගන්න බැරි සන්තෝෂයක් ආවා. පැහැදීමක් ආවා. අනේ මගේ උත්තරයන් වහන්සේ මගේ ඉස්සරහා මන් දුන දානේ වළඳනවා කියලා හරිම ප්‍රසාදයක් ආවා. ඒ එක්ක මේ දරුවගේ ඇස් දෙක පිය වුණා. ඒ කියන්නේ ශරීරයේ විඥානය බැහැරුණා. ඉතින් සඳහන් කළ තියෙනවා ඔය විමානවත්වයේ පින්වත්යේ දරුවා මහේශාක දිව්‍ය තලයක මහේශාක දෙවි කෙනෙක් විදිහට තමයි උප්පත්තිය ලබන්නේ. බලන්න දිව්‍ය ලෝක අතරත් අග්‍රම දිව්‍ය තලයක අනිත්‍යයට වඩා අග්‍රව ඉපදුනා. ඇයි එහෙම සිද්ධ වුනේ? මහා මොග්ගල්ලාණන් වහන්සේ ඉදිරියේ ඇතිවෙච්ච ප්‍රසාදය මහා සංඝරත්නය ඉදිරියේ ඇතිවෙච්ච ප්‍රසාදය අන්න ඒ විතර අපේ ජීවිතවලත් පින්නත් නේ මේ වඩා දේශනා කරන කාලේ නෙවෙයි කාලය අවසන් වෙනවා අපේ ජීවිතවල අපි පැහැදිය යුත්තේ මොකටද කියලා අපි හරියටම තේරුම් ගන්න ඕන මේ ලාමක ලෝභ දේශ මොහ සහගත සත්‍යයන්ට අපි පැහැදිලා ජීවිතේ කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි රැවටිීමක් වුණේ කියලා. ඉතින් අපි අපේ ජීවිතේ අපි අසුරු කරන ඕනෑම කෙනෙකුට යුතුයකම් කරන්න ඕන. ඒවයි කිසිම අඩුපාඩුවක් කරන්න නරකයි. නමුත් අපේ ජීවිතයේ එවැනි ලෝභ දේශ මොහ සහගතයට පැහැදිලා අමාරු වැටෙනට වඩා අපිට පුළුවන් නම් තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න. ආරෂ්ඨාංග මාර්ගය කෙරෙහි පැහැදෙන්න. නිර්වාණ ධර්මය කෙරෙහි පැහැදෙන්න. ශ්‍රාවක මහා සංඝරත්නය කෙරෙහි පැහැදෙන්න. මේ පැහැදීම අපි ලස්සන දිව්‍ය තලයකට, මනුස්ස ලෝකයකට විතරක් නෙවෙයි පින්නත්නේ නිර්වාණය කියන මේ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වුණු ස්වභාවයට පවා රැගෙන යන්න හේතු වෙන ප්‍රසාදයක් වෙනවා. පින්නන්ත හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය කුසලය ඒ අග්ග ප්‍රසාදය ඇති කර ගැනීමට උපකාරක ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති අංගුත්තර නිකායේ අග්ගප්පසාද සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ දොඩම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ සිදු කරන මෙම උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා. තුනුරුවනේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු පින්වත් ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112 6971 40 මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0111 30යි 710යි 82 දුරකථනයට සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි Thank you.